අපි මේ මොහොතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරපු සතර සටිපට්ඨානේ කායානුපස්සනාවේ අත්වෙනි කමඨාන් දේශනාව. මේ තමයි රූප ධර්මතාවයේ තුලින් තථාගතයන් වහන්සේ සතර ඉරියව්ව බලන ආකාරය පිළිබඳව කරන කමඨාන් දේශනාව. අපි දන්නවා කායානුපස්සනාව කියන ධර්මතාවය කයට අනුව බලනකොට මේ කයේ සතර ඉරියව් වලට අනුව බලනකොට අපට අප ගැන ගොඩාක් අවබෝධ ඇති වුණා. අපගේ කායික චර්යාව පිළිබඳව මනා දැනීමක් අප තුළ නිර්මාණය වුණා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ බහිද්ධා කියලා අලුත් කමඨාණන්. මොකද්ද මේ බහිද්ධාවා කායේ කායස්මින් විහෙරති කියලා කියන්නේ? මේ කයට විතරක් නෙමෙයි බාහිර කයනොත් බාහිර සතර ඉරියව් වෙනොත් මේ සතර සතිපට්ඨානය වඩන්න ඕනේ කියලා. මේ ධර්මතාවය ගොඩාක් ගැඹුරු ධර්මතාවයක්. ඒකට හේතුව තමයි අපගේ බම්බයක් විතර උස තියෙන මේ කය තුල යම්කිසි ධර්මතාවයක් අට ගන්නවා නම් ඒ ධර්මතාවයට අනුව යම්කිසි චේතනාවක් නිර්මාණය වෙනවා නම් ඒක අපට තේරුම් ගන්න ලේසි හේතුව තමයි මේ බම්බයක් විතර උස තියෙන කය තුල පවතින නිසා. මේ ධර්මතාවයම බාහිර ලෝකයේ තියෙන නාම රූපත් එක්ක මේ භෞතික වස්තුත් එක්ක බලනකොට මේ භෞතික වස්තු වල සතර ඉරියව්ව තුලින් ඇතිවෙනා වූ ධර්මතාවය කයට අනුව බලනකොට අපට පෑදිලිව පේනවා මේ බඹයක් විතර උස තියෙන කය අපට අදා ගන්න පුළුවන්. බාහිර ලෝකයෙන් එනා වූ ප්‍රතිචාර වලින් ඇතිවෙන කැළඹිල්ලයි අපට හදන්න අපහසුයි. එහෙනම් අද අපගේ සිත්වල ලෝභය, ద్వේෂය, මෝහය, රාගය, වෛරය කියන අකුසල මූලයන් රජ කරන්නේ ඇත්තටම බඹයක් විතර ඔස තියෙන මේ කය තුලින් ඇතිවෙච්ච නිර්මාණද එහෙම නැත්නම් බාහිර ලෝකයේ තියෙන නාම රූපවල ප්‍රතිචාර නිසා ඇතිවෙච්ච නිර්මාණද කියලා බැලුවොත් 100%ක් විඥාණයෙන් මතුවෙච්ච තැම්පතු අනිත් ඇත්ත පාම බාහිර ලෝකෙන් අපි අරගෙන ඒක අපේ කරගෙන ඒ බාහිර ලෝකයෙන් ගත්ත දේ නිසා විඥානයේ තැම්පතු අවදි කරගෙන අපේ සම්පූර්ණ මිනිසත් භවය අපි අවුල් කරලා. එනම් මේ ධර්මතාවය ගොඩාක් ගැඹුරෙන් බලනකොට අපට වඩාත්ම පෑදිලි වෙනවා. අපි යම්කිසි කෙනෙක් දිහා දැක්කාම අපගේ කය දිහා අපි බලන්න ඕනේ බාහිර ඉරියව්ව, ඉටගෙන ඉන්න ඉරියව්ව, ඇවිදින ඉරියව්ව, ඉඳගෙන ඉන්න ඉරියව්ව, සැතපෙන ඉරියව්ව කියලා මොන ඉරියව්වේ මොන නාම රූපේ දැක්කත් අපි ඒ නාම රූපය ඒ සතර ඉරියව්ව කයට අනුව බලනකොට අපට තරහා යනවා අරය දුස්සීලයි මේක විනයට පටයනි මේක පචිත්‍යවතක් මේක පාචිත්‍යවතක් ඕමෝම එක එක කරුණු කාරණා ඔළුවට ඇවිල්ලා අපි নানা ප්‍රකාර සාකච්ඡා වලට ගොදුරු වෙලා නිന്ദා අපාස විවේචනය කරලා අපි කියන්න තියෙන හැම කතාවක්ම කියලා එතනින් දරුණුම දාමරිකම භික්ෂුව බවට පත් වෙනවා. මොකද්ද මේ ධර්මතාවය කියලා බලනකොට ඒ රූපය ඒට ඇරෙනවා මේ රූපය මේට ඇරෙනවා නිකන් අපි උඩ පයින්නවා. එහෙනම් මේ ලෝකේ චිත්‍රපටියක් බැලුවා වාගේ මේ නාම රූප චලනය වෙනවා අරයට යනවා මේට යනවා ශබ්ද එනවා හැබැයි චිත්‍රපටි ශාලාව තුල යම්කිසි අවසර පත්‍රයක් අරගෙන වාඩි වෙලා ඉන්න මිනිස්සයා අතුරට ගානවා මිතුරට ගානවායි කියලා උඩපයින් නැහැ. ඒගොල්ලෝ සින්දු කියලා නැටුවට මේගොල්ලෝ උඩපනපන නටන්නේ ඒ කට්ටිය මලගෙවල් වල හඬනවා මේ කට්ටිය බලාගෙන ඉන්නවා මේ කට්ටිය හඬන්නේත් නැහැ. එහෙනම් බලන්න මේ ලෞකික ලෝකයේ තුල නච්ච ගීත වාදිත විසුක දසන කියන මේ සීලය කඩන මහා භයානක පාප කර්මයක් වන මේ චිත්‍රපටිය තුල කොච්චර ලස්සන ලෝකෝත්තර තථාගත පණිවිඩයක් තිබුණාද මොනතරම් සංවරව මේ ලෝකේ තියෙන හැම දෙයක්ම බලාගෙන ඉඳියද? අතුරට මොනම දේ වුණත් කලබල වෙන්නේ මිතුරට මොනම දේ වුණත් කලබල වෙන්නේ මොන වගේ සිද්ධියක් අටගත්තත් කට ඇරගෙන බලාගෙන ඉන්නවා මොකවත් ප්‍රතිචාර නැහැ. ඇයි? ඒගොල්ලෝ දන්නවා ප්‍රතිචාර දක්වන්න ගියොත් tire ඉරෙනවා. එළියට අඳම් වෙන්නේ චිත්‍රපට ශාලාවේ අධ්‍යක්ෂතුමා ගස් බැඳලා ගානවා. චිත්‍රපටිය බලන්නනේ ගියේ තිරේට ගලෙන් ගැව්වේ ඇයි කියලා වරලා. එහෙනම් අපි මොකද්ද කරන්නේ? මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම චිත්‍රපටියක් වාගේ ගස්යට වාඩි වෙලා නරඹන්නේ නැහැ. අපි ප්‍රතිචාර දක්වන අතුරා ඉන්න බෑ. අතුරා මේ සීමාවෙ ඉන්න බෑ. දුස්සීලයට මේ ආරන් ඉන්න බෑ කියලා වරලා කලබල වෙලා කෑ ගාලා බැනලා නිନ୍ଦා අපාස කරලා වහාම පිටත් කරලා අපි ලොකු රජකමක් කළා වාගේ අපංකමක් කළා වාගේ අපට සන්තෝසයි. ඇයි දුස්සීලය පැන්නුවා. දුස්සීලයා මෙතනට පැමිණියේ සීලය වඩන පිණිස. දුස්සීලයා සසුන්ගත උනේ එයාගේ දුස්සීලභාවයට තෙරුවන් සරණයි කියලා ඒකෙන් අයින් වෙන්න. නමුත් ඒ දුස්සීලයාගේ අඩුපාඩු තාම ක්‍රමානුකූලව ඇදීගෙන යනවා. ඒ ඇදීගෙන යනකම් ඉවසන් නැතුව එයාට ඇඟිල්ල දික් කරලා නිନ୍ଦා අපාස කරලා එයාට විශාල වශයෙන් විනය නීති පනවලා එයාව එල්ලන්න, එයාව එලවන්න මොනතරම් අපි දුස්සීල වෙන්න ඕනේද? එහෙනම් බල්ලා බුරනවා. එයා බල්ලා එයාගේ වැඩේ බුරන එක. එයාට කතා කරන්න බෑ. කවුද යට ඉංග්‍රීසි ඉගෙනුවේ? කවුද යට සිංහල ව්‍යාකරණ ඉගෙනුවේ? බල්ලට එහෙම ව්‍යාකරණානුකූලව සාහිත්‍යානුකූලව කතා කරන්න පුළුවන් කමක් නැහැ. බල්ලා දන්නේ මිතුරටත් බුරනවා, අතුරටත් බුරනවා, ගස්කොළන් වලටත් බුරනවා, කම්මැලිකම්ටත් බුරනවා. ඌ දන්නේ බුරන්න. ඌගේ කම බුරන එක ඒ නිසා ඌ බුරනවා. බල්ලා බොරනවායි කියලා කෑගගා ඒ බල්ලටත් බැනලා එයාගේ අයිතිකාරයටත් බැනලා ඒ බල්ලා ඉන්න සීමාවටත් බැනලා දැන් අපි බොරනවානේ භාෂාව දැනගෙන අවබෝධයෙන් යුක්තව එහෙනම් බල්ලට වඩා අපි අන්ත වෙලානේ බල්ලා බොරන්නේ නොදැනුවත් කමෙන් අපි හැමදේම දැනගෙන ධර්මයේ දැනගෙන අපිත් බල්ලට විරුද්ධව බොරනවා අපි බල්ලට වඩා අන්ත වෙලා එහෙනම් මේ ධර්මතාවය අපි තේරුම් ගන්නකොට අපට පෑදිලිව වැටෙන එක කාරණාවක් තමයි මේ සතර ඉරියව්වට වඩා බාහිර සතර ඉරියව්වෙන් ඇතිවෙනා වූ කම්පණය නිසා මේ විඥානීය දෘශ්‍ය වෙන ප්‍රතිශතය වැඩි. එහෙනම් මේ තථාගතයන් වහන්සේගේ ධර්මතාවයට අනුව අපට ගොඩාක් පෑදිලිව පේනවා මේ සතර ඉරියව්ව පිළිබඳ සීය පීඨවලා මේකේ අඩුව හදන්න පුළුවන් නම් ඇත්ත වශයෙන්ම මේ බඳය හදනවා කියන එක එයාට බොහොම විවේකයෙන් ඉඳලා සුවසේ ඉඳලා හදන්න පුළුවන් පාසු ක්‍රියාවලියක්. එහෙනම් අපි මේ ලෝකයේ දකින්න දේවල් නිසා අපි කැළඹෙනවා, වෛරය ඇති කරගන්නවා, කලබල වෙනවා, වෛරය පානවා, විරුද්ධ වෙනවා. ඒ හැම දේ තුලින්ම මේ චරිතය දුස්සීල චරිතයක් බවට, අසත්පුරුෂ චරිතයක් බවට පත් වෙනවා. එහෙනම් කෙනෙකුගේ හොඳ නරක මතු කරන්න නම් අපි මොකවත් කරන්න ඕනේ එයා ගොඩාක් කැමති කෙනාට අපි එයාගේ ඉස්සර බයිනවා. එයා ගොඩාක් ගරු කරන කෙනාට හොඳට බයිනවා. බයිනකොට යට ඌලගෙන ඉන්න බෑ. අපේ නායකාම්බරන්ට බැන්නා, අපේ හිතවතාට බැන්නා, අපේ දරුවාට බැන්නා, අපේ ලොකු අයියාට බැන්නා. ලොකු අයියා තමයි අම්මා තාත්තා බලාගන්නේ. අපේ සියලුම අඩුපාඩු එයා තමයි ඔයලා බැලලා පොඩි කාලේ ඉඳලාම අපේ වෙනුවෙන් දුක් විඳා. එයාට බැනලා බෑ කියලා අපි උඩ පැනලා කෑ ගාලා අපි අඟුලිමාල බවටපත් වෙනවා. තථාගතයන් වහන්සේට යම්කිසි කෙනෙක් බයිනවා සැබෑ ශ්‍රාවක සංඝයා සාදුකාරයක් දීලා යා ආක බලාගෙන ඉන්නවා. ඇයි පින්වත තථාගතයන් වහන්සේට බයිනවා ප්‍රතිචාරයක් නැද්ද කියලා අනකොට නෑ ප්‍රතිචාර. ඇයි? වාග්යතුන් වහන්සේ යම්කිසි කර්මයක භවයක යම්කිසි දෙයක් කළා නම් ඒ කර්මානුරූපීව ඒ බණුන් ටික වාග්යතුන් වහන්සේට හම්බෙනවා. එහෙනම් තථාගතයන් වහන්සේ බෝසත් කාලවල ජෝතිපාල මානවකයා වෙලා ඉන්නකොට සියලෝම තථාගතයන් වහන්සේලා එලා දැක්කා. කාශ්‍යප තථාගතයන් වහන්සේට දොස් කිව්වා. මේ මුඩු මානාට මොන බුද්ධකමක්ද කියලා ප්‍රසිද්ධියෙන් නිඳා අපාස කළා. මිනිස්සු ධම්මලා කණ්ඩායම් අදලා අමතනටම යවලා දොස් කිය කිය බැන බැන ඒ මාර ඒ බුදු පියාණන් වහන්සේගේ ගෞරවය නිඳාවට අපාසිතපත් කරන්න විශාල වේසක් දරුවා කුද්දක නිකායේ ඒ සියලෝම විස්තර සටහන් වෙලා තියෙනවා. එහෙනම් මේ විදිහට අපගේ මාබෝසතාණන් වහන්සේ එදා තථාගත කෙනෙකුට කරපු අපවාදයේ නින්දාව අද ගෞතම නමින් උන්වහන්සේ තථාගත වුණාම අර ටික ඒ විදිහට මෙනවා මිනිස්සු බයිනවා නින්දා අපාස කරනවා එහෙනම් මේ හැම එකක්ම උන්වහන්සේ කරගත්තා වූ හේතුවට අනුව ඇතිවෙච්ච ඵලයක් එහෙනම් බුදුහාඳුරන්ට බයින්න එපා. භාග්‍යතුන් වහන්සේට නිඳා කරන්න එපායි කියලා ඒ මිනිස්යාට බැන්නාම දැන් මේ කර්මය කවුද ගෙවන්නේ? භාග්‍යතුන් වහන්සේ බැන්නා භාග්‍යතුන් වහන්සේට බැනුම් අයනවා. ඒක ඒ කර්ම ඉවරයි. එහෙනම් මේ මිනිස්යාට බැනලා අපි මේ මිනිස්යාගෙන් නැවත බැනුම් ආන්න තවත් කර්මයක් අදා ගන්නවා. ඒ මිනිසයා අපේ නායක ස්වාමීන් වහන්සේලාට බැනලා නිନ୍ଦා අපාස කරලා එයා කර්මයක් අදා ගන්නවා සංසාරයේ හැමදාම බැනුම් ආන්න නිවන් දකින જાතිය જાතිය ගානේ සතර දිබ්බාගෙන් එන සියලෝම දෙනාගෙන් නිന്ദා අපවාස විවේචන ලබන්න විශාල වශයෙන් ඒ තුළින් දුකට කම්පාවටපත් වෙන්න එයා කර්මය හදනවා ඒක එයාගේ ප්‍රශ්නයක්. නමුත් අපට එයා බැන්නේ නැහැ. එයා විශේෂ කෙනෙකුටයි බැන්නේ. නමුත් අපි මෙයාට බැනලා ඒ හේතුව ඇදපු නිසා දැන් එයා අපටත් බයිනවා. ඇයි අපි කර්මයක් අදාගෙන එහෙනම් මේ බාහිර ලෝකයේ චර්යාවන් දිහා බලනකොට වන්නගන්ධ රස ඕජා නාම රූප ධර්මතාවයන් දිහා බලනකොට අපට පෑදිලිව පේන එක කාරණාවක් තමයි මේ බඹයක් විතර උස තියෙන කයේ ප්‍රශ්න වලට වඩා බාහිර ප්‍රශ්නයි අපට වැඩිපුර තියෙන්නේ. මිනිස්සු ළඟට ගෙන් ඇයි හොරකම් කළේ කියලා ඇහුවාම ඒ මිනිස්සයා කවදාවත් කියන්නේ මට බඩගිනි ඒ නිසා හොරකම් කළේ කියලා. එහෙම කියනවා නම් එයා ගොඩාක් ශ්‍රේෂ්ඨ මිනිසෙක්. මම දැක්කා එක්තරා කාලයක ඒ විශ්වවිද්‍යාලයක මිනිස්සෙක් වැඩ කරනවා. කිසිම සුදුසුකම මොකවත් නැහැ. ඒතර මං කල්පනා කළා මේ වගේ යුනිවර්සිටි එකක විශ්වවිද්‍යාලයක මේ මිනිස්සුන්ට රස්සාව හම්බුනේ කොහොමද මේ මිනිස්සුගෙන් අහන්න ඕනේ කියලා ගිලම්පසේ එකක් කතා කරලා ගෙන් ගේන්න කියලා ඒ මිනිස්සුන්ට එතන වාඩි වෙන්න කියලා පුතා මේකට වැඩට ආවේ කොහොමද මොනවද තියෙන සුදුසුකම් කිව්වහම මං ඔරෙක් මං හොරකම් කළා. ඒක තමයි මගේ සුදුසුකම කිව්වා. මං උඩ ගියා. මොකද්ද මේ කියන කතාව? මොනවද ඔයා හොරකම් කළේ? කැන්ටිමට මං ඇවිල්ලා ඉමින්සරේ වාලේ ගලවලා බෑලා බඩමුට්ටු හොරකම් කරනකොට බලනකොට මේ මිනිස්සයා එදා කම්මැලි අද වැඩ වැඩි කියලා ඇතුලේ නිදාගෙන ඉඳලා තියෙනවා. කරවලේ මට පෙනිලා නැහැ. මම එක එක ඒවා අරන් පටවනකොට නිදාගෙන ඉන්න මිනිසයා මට කිව්වා පුතා මේව උස්සාගෙන යන්න බෑ බෑග් එක තියෙන එයා පැත්තේ යට බෑග් එකට දාගෙන යන්න ගෙනියන්න ලේසි කිව්වා මට දාඩිය දාලා කලන්තය දෙන්න පටන් ගත්තා. එතකොට මේ මිනිසයා නැගිටලා ලයිට් එක දාලා මිනිස්සු ඕරකමක් කරනකොට බලලා අවශ්‍ය දේ ගන්න එපාය. කරුවලේ නිකන් දෙන පාපිස්සයි කොස්සයි ඉඳලා අරන් ගිලා කාට දෙන්නද ලයිට් එක දාලා පිළිවෙලට අවශ්‍ය දේ ගණ්ඩායි කියලා කිව්වම මම වැඳලා සමාව ගත්තා මේ වගේ ඔරෙකුට මේම සලකන කවුද කියලා බලනකොට එයා බ්‍රාහ්මණ වංශයේ උත්තමය කියලා දැනගත්තා. මම එයාගෙන් සමාව ඉල්ලුවා. මෙයා කිව්වා සමාව දෙන්නේ නැහැ. සමාව දෙන්න නම් කාරණාවක් වෙන්න ඕනේ කියලා කිව්වා. මොනවද කාරණාව කියලා ඇහුවාම එයා මට බංකුවක් දීලා වාඩි වෙන්න කියලා. එයා මගෙන් ඇහුවා ඇයි හොරකම් කරන්නේ කියලා. ඊට පස්සේ මං කිව්වා මම හොරකම් කරන්නේ අපේ අම්මා තාත්තට වියදමට සල්ලි දෙන්න ඕනේ මට රස්සාවක් නැහැ. කසාද බැඳලාද? ඔව්. භාර්යාවට කන්න බොන්න දෙන්නත් ඕනේ. දරුවෙක් ඉන්නවා. එයාගේ වියදම් නඩත්තු කරන්න ඕනේ. ඒ වියදම් මට නැති නිසා මං හොරකම් කරනවා. එතකොට එයා ගොඩාක් දුක් වෙලා S2 විරූප කරගෙන බලාගෙන හිටියා. එතකොට මං ඇහුවා ඇයි මාත්‍යා දුකයිද කියලා. නෑ මට දුක නෑ. තමාගේ බඩවියතට තමන් හොරකම් කරලා නෑනේ. තමන්ගේ ජීවිතේට මොකවත් හොරකම් කරලා නැහනේ. අරයට කණ්ඩ දෙන්න ඕනේ, මෙයාට කණ්ඩ දෙන්න ඕනේ, අරයට ඇඳුම් අරන් දෙන්න ඕනේ, ආවලා උගන්වන්න ඕනේ කියලා. හැම වැරදක්ම කරලා තින අනුන් වෙනුවෙන්නේ තමන්ගේ යාපත වෙනුවෙන් වැරදක් කළාට කමන්නේ තමන්ට යාපතක් වෙනවා තමන්ට යාපතක් වෙන්නේ නැත්නම් මොකටද අනුන් වෙනුවෙන් අයාපත කරගන්නේ එතකොට තමන්ටයි වැඩකුත් නැහැ අනුන්ට වැඩකුත් නැහැ නිකන් අපාගත වෙනවා කිව්වම මේ කර්මයේ විපතක මාත දැනිලා මං විශාලයෙන් කම්පා වුණා ඊටපස්සේ කිව්වා මම ඔයාලට දඬුවමක් දෙනවා කැමතිද කියලා ඇහුවාම මම බය වෙලා පොලිසියට අල්ලලා දෙයි කියලා කලබල වෙලා කමන්නෑ මුකුත් දෙන ඕනම දඬුවමක් මං විඳිනවා කියලා කිව්වා මෙයා කිව්වා අද ඉඳලා මේ මොහොතේ ඉඳලා ඔයා මේ කඩේ මගේ සේවකයෙන් ඔයාට ආවල් ගන්න පඩියක් වශයෙන් ගෙවනවා අද ඉඳලා මේ වැඩ කරන්න ඕනේ පඩිය අරගෙන ගිහිල්ලා අම්මා තාත්තට දෙන්න ඒ අවශ්‍ය කටයුතු දෙන්න අද ඉඳලා පැය 20ක් විතර මේක වැඩ කරන්න ඕනේ කියලා රැටත් වැඩ දවල්ටත් වැඩ ලොකු පඩියකුත් ගෙවනවා දැන් මම නම්බුකාර විදිහට රස්සාව කරනවා මේක තමයි මගේ කතාව කියලා කිව්වා අන්න බලන්න මේ ලෝකයේ මේ නාම රූප දිහා දකිනකොට ඒ ඉහළ තලවල ඒ අවබෝධයේ තියෙන උත්මයෝ ගන්න ක්‍රියාමාර්ග ඔරාට උදව් කරනවා නින්දෙන් නැගිටින්නේ මේ මනුස්සයා කලබල වෙලා කෝකෑරකින් ඇප්පිලා ඔළුව පැලුනොත් එහෙනම් නින්දෙන් මේ මිනිසර ඇරලා කියනවා බෑග් එක ගන්න අතන තියනවා බෑග් එකට දාගන්න මේ ඔක්කොම වඩාගෙන යන්න අමාරුයි කියලා ලයිට් එක දාලා අවශ්‍ය දේවල් තෝරලා අරගෙන යන්න අනවශ්‍ය දේවල් අරගෙන ගියාම විකුණන්න අමාරුයි කියලා අපේ ගෙවල් වල හොරෙක් පැන්නා නම් අපි එහෙම කියනවද? එහෙනම් ඒ බ්‍රාහ්මණයා මොනතරම් සිත දියුණු කරපු උත්මයෙක්ද? මොනතරම් ප්‍රඥාවෙන් අර හොරාට සැලකුවද? අද ඒ සියලෝම බඩමුට්ටයා බාර දීලා ගෙදර යනවා. ඒ ඔරා කියලා කියපෝ ඒ සේවකයා තමයි රාදවල් දෙකේ බඩමුට්ටු පරිස්සම් කරන්නේ. බලන්න තමන් හොරකම් කරන්න ආපු බඩමුට්ටු වලටම මුරකාරයා කළා. තමන් හොරකම් කරන්න ආපු ඒ මේ ස්ථානයේටම එයා සේවකයා කළා. ඒක තමයි දක්ෂකම. මේ දක්ෂකම ලෝකෝත්තර ජීවිතයේ අපට තියන්නට ඕනේ. අපි අපගේ ජීවිතය ගත කරනකොට මේ නාම රූප වලින් යම් යම් ක්ලේශ ධර්මයන් අට ගන්නවා නම් ඒ සෑම ක්ලේශ ධර්මයක්ම අපි ධර්මානුකූලව දකින්න ඕනේ. එහෙම දැකලා අපට ඒකට හරියට උත්තරේ දෙන්න පුළුවන් ඒකට හරියට ලෝකෝත්තර ධර්මතාවයකින් සිතන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම අපි මේ භවයේ දිනනවා දිනනවාමයි එනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ ධර්මතාවයට අනුව බයිද්දාවා කියන ධර්මයේ කුමක්ද බාහිර ලෝකයේ ඇති ඇති වෙලා තියෙන නාම රූප වලින් ලෝභ දේශ මොහ වලින් අපට එන්නා වූ ප්‍රතිචාර නිසා අපගේ බඹයක් විතර උස තියෙන මේ කය පිරිසිදු වෙන අපිරිසිදු වෙන ධර්මතාවය පිළිබඳව තමයි මේ දේශනා කරන්නේ. එහෙනම් යම් කිසි කෙනෙක් දානයක් දෙනවා අපි සන්තෝෂ වෙලා හිතනවා බලන්න මොනතරම් ලස්සන දානයක්ද මට දන් දෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේක දිහා බලලා මං සන්තෝෂ වෙනවායි කියලා දිව්‍ය ලෝකේ ගියොත් එයාට බුදුදාම ඇහෙන්නේ නැහැ. එයාට මේ භද්‍ර කලාපයේ නැවත මිනිසත් භවයට ඉපදෙන්න පුළුවන් කමක් නැහැ. එයා කරන්න ඕනේ ඒක නෙමෙයි. එහෙනම් මේ වගේ දන් දීලා මේ වගේ උත්සව ආකාරයෙන් දම්පැන් දෙනවා. එහෙනම් මේගොල්ලෝ අත්තරින්න මොනතරම් වේසක් දරනවද? මම ඔදිවියන්ජන අදලා විශාල දානශාලා හදලා හතර දිසාවෙන් සංඝයා වඩම්මලා මෙච්චර වේසෙන්නේ මේ තියෙන හැම දෙයක්ම මේ මට්ටමෙන් අත්හැරලා මම සතපාක්වත් ඊදන් නැතුව, ඔදි හදන්න නැතුව, බත් හදන්න නැතුව ඒවා හදලා දෙන මට්ටමින් ඇති කරන මානසිකත්වය හදාගෙන මේ දේවල් අත්හරිනවයි කියලා කියන්න පුළුවන් නම් එයා වගේ ශ්‍රේෂ්ඨ කෙනෙක් මේ ලෝකේ නෑ. නමුත් අපි එහෙම අත්හරින්නේ නෑ. අපි එහෙම දානෙට ගිහිල්ලා ව්‍යංජනයක් පොද්දක් මොනවාරි හදාගෙන ගිහිල්ලා පළතුරු මොනවාරි එකක් අරගෙන ගිහිල්ලා අපිත් ඒ දානෙට දායක වෙලා ඒ මිනිස් යන දිව්‍ය ලෝකේ අපිත් ජීන් ඉපදෙනවා. ඒ විතරක් නෙමෙයි දානට උදව් උපකාර කරන්න බැරි නම් අපි ශරීරාකාරයෙන් ගිහිලා මාංශය වෙලා වැඩ කරලා දීලා ඒක අනුමෝදන් කරගෙන ඒගොල්ලොන්ගෙන් දිව්‍ය ලෝකෙකින් අල්පේචාක්‍ය මේ දෙවි කෙනෙක් කියලා ඉපදෙනවා. ඒ විතරක් නෙමෙයි දානශාලාව අතන ස්වාමිනී මේ පැත්තෙන් වඩින්න ස්වාමිනී දානශාලාව අතන මේ පැත්තෙන් වඩින්න කියලා දානශාලාවට පාර පෙන්නනවා බැරි කට්ටිය එක්කාගෙන යනවා අතින් අල්ලලා අන්න මේ විදිහට උදව් කරලා පින්වන්න මෝදම් කරගෙන දිව්‍ය ලෝක යනවා හැබැයි බ්‍රාහ්මණයා එහෙම කරන්නේ ආර්ය ජාතිකයේ ඉපදිච්ච බ්‍රාහ්මණයා කොයි විදිහටද කටයුතු කරන්නේ මොනතරම් දුකක් විඳිනවද මේ මිනිස්සු අත්තරින්න මේවා හදලා උයලා පියලා මේවා සාංගිකලා අත්තරින්නට වඩා මේ දේවල් කරන හදාස අත්තරින්න එපා ඉසෙල්ලා ඒකනේ නම් උත්තරීතර දාහණය මේ ලෝකේ නිමා වෙන්න ඒ විදිහට මෙයා ප්‍රඥාවෙන් දකලා හැම දෙයක්ම නිර්මාණය නොකර අමු අමුවෙන්ම අත්තරිනවා නාමයක් රූපයක් නිර්මාණය වෙන්න කලින් ඒක හේතුවක් වශයෙන් තියෙද්දිම අත්හරිනවා ඵලයක් කරලා අත්හරින්නේ අද ලෝකයේ දන් දෙන ගොඩාක් අය ඵලයක් කරලා දන් දෙනවා ඵලයේ දන් දෙන්න හරි අමාරුයි හේතුව හේතුව තියෙන තාක්කල් නැවත නැවත ඵලය අට ගන්නවා එහෙනම් අපි ඵලයක් හදන්න නැතුව හේතුව හොයලා හේතුව දන් දෙනවා. ඒ තමයි දානේ දීලා නෙමෙයි අත්තරින්නේ. දන් දෙන අදහස අත්තරිනවා. එතකොට දානේ නිමා වෙනවා. සිල් රකින්න සිල් රකින අදහස අත්තරලා සීලයට සමවැදිලා ඉන්නවා. එතකොට සිල් ලැබෙනවා අපි තුල. එහෙනම් මේ විදිහට මේ හැම දේ තුළම දස ශික්ෂාපද තුළම සෑම විනය සේකියාවක් තුළම තියෙන හේතුව හොයලා හේතුව නිරෝධ කරනකොට ඒ ඒ ಗುಣධර්ම සීලය අපි තුල සම්පූර්ණ වෙන්නට පටන් ගන්නවා එහෙනම් මේ කමඨාන තුළින් තථාගතයන් වහන්සේ මේ කායේ කායානුපස්සේ විහෙරතේ කියන බයිද්දාවා කියන බාහිර සතර ඉරියව්ව ගැන දේශනා කරනවා. එහෙනම් හදේ ඉඳලා අපි මේක කමඨානක් වශයෙන් වඩන්නට ඕනේ. අපි ලබාපු මිනිසත් භවයේ බොහොම වැදගත් කමඨානක් මේක. බාහිර ලෝකයේ නිසා අපි මොනතරම් කෙලෙස් නිර්මාණය කරගෙන තියනවද? මොනතරම් අයට අපි විරුද්ධව කතා කරලා තියනවද? තරහා නිස්පාදනය කරගෙන තියනවද? එහෙනම් අපි යම් යම්කිසි කෙනෙකුට දෙකට එන්න කිව්වාම ඒ මිනිසයා තුනට එනකොට අපේ කටවල් කොඳුරනවා. ඒ මිනිසයා දුර දැක්ක ගම උඩ පැන පැන බනින්න කෑ බලන්න ඒ නාම රූපේ ටික ප්‍රමාද වෙනකොට මොනතරම් මේකෙන් කෙලෙස් ඇති වෙනවද? ඒ නාම රූපේ එන්නේ නැති වුනාම මොනතරම් වෛරයක් ඇති වෙනවද? රසවත් කෑම හම්බෙනකොට මොනතරම් ලෝභයක් ඇති වෙනවද? රස නැති කෑම ඇති වෙනකොට මොනතරම් තරාවක් ඇති වෙනවද? එහෙනම් බාහිර නාම රූප වලට පුළුවන්කම තියෙනවනේ අපිව සතර පාය යවන්න. බාහිර නාම රූප වලට පුළුවන්කම තියනවානේ අපි ප්‍රේත භූත ලෝකවල භූතේ පෙරේතේ බෛරවේ කරන්න මේ සතර නාම රූප වලට පුළුවන්කම තියනවානේ මේ සතර ඉරියව් වලට පුළුවන්කම තියනවානේ අපට ත්‍රිසම්භවය පූජා කරන්න. එහෙනම් අපි මොනවද දක්ෂකම අපට තියෙන්නේ මොකවත් නැහැ. අපි මොනවද ඉගෙනගෙන තියෙන්නේ මොකවත් නැහැ. අපි අන්ත අසරණ වෙච්ච යාචකයකට වඩා පල්ලෙහා ඉන්නේ. හේතුව මිනිස්සේ නිකන් රෙදි ගලවගෙන ගියාම අනේ කිසිම සීලයක් නැති සංවරයක් නැති කිසිම විනයක් නැති මිනිසෙක් අසංවර ලෙස ඇසුරුනා කිසිම පිළිවෙලක් නැතුව ඇඳගෙන ගියා කියලා ඒ මනුස්සයාට බැනලා නිନ୍ଦා අපාස කරලා වෛරය ద్వේෂය ඇති කරගෙන අපේ ಗುಣධර්ම පිරියාගෙන ඒ මනුස්සයා විරුද්ධවාදී කරගෙන සසරට විශාල අකටයුත්තක් කරගන්නවා. ඒ වගේම හොඳම කැපකරු දායකයාට අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරනවා, ආදරෙන් අනුකම්පාවෙන් කතා කරනවා, මොනම වැරද්ද කළා තාක බලාගෙන ඉන්නවා. එතකොටත් අපට වැරදිලා නැද්ද? සම්පූර්ණයෙන්ම වැරදිලා. එහෙනම් මේ බාහිර ලෝකයේ තියෙන නාම රූප වලින් මේ සතර ඉරියව්ව වලින් අපේ අසකන දිව නාසය සමසිතත් එක්ක ප්‍රතිකාර කරනකොට මේ ප්‍රතිචාරවල තියෙන සෑම සංඥා සංස්කාර ධර්මයක්ම කයට අනුව බලන්නට ඕනේ කය තුළින් බලන්නට ඕනේ ප්‍රඥාවට ගෝචර වෙන ධර්මතාවයෙන් බලන්නට ඕනේ මේ විදිහට බලන්න පුළුවන් නම් මේ ලෝකයේ කිසිම නාම රූපයකට පුළුවන් කමක් නැහැ අපට අපාය දෙන්න කිසිම නාම රූපයකට පුළුවන් කමක් නැහැ දිව්‍ය ලෝකයේ දේවත්වය දෙන්න කිසිම නාම රූපයකට පුළුවන් කමක් නැහැ අපට പ്രേත භූත සත්ව තිරිසන් කින කිසිම භවයක් දෙන්න ඒගොල්ල හැමෝම අදක්ෂ වෙලා සාදුකාර දීලා අයින් වෙලා ඉඩ දෙනවා මේ ආර්ය වංශයේ ඉපදිච්ච තථාගත බ්‍රාහ්මණයේ කෙනවා කාලෙකින් දැක්කා බ්‍රාහ්මණයේ කිටියා දුක නිවාගත්ත කෙනෙන් එහෙනම් එයාට අපි ඉඩ දෙනවයි කියලා මේ සියලෝම නාම රූප අපට নমස්කාර කරනවා. ලෝභ දේශ මොහ මොකවත් මේක තුලින් ඇති වෙන්නේ එහෙම නැතුව මේ හත්වෙනි කමඨාන අපි ප්‍රායෝගික වඩන්න නැතුව අපි මේ ලෝකේ හිටියොත් හොඳ මිනිස්සුත් අපට ප්‍රශ්නයක් රැකගැනීමේ ප්‍රශ්නය නරක මිනිස්සු අපට ප්‍රශ්නයක් අයින් කරගැනීමේ ප්‍රශ්නය හිතවත් මිනිස්සු ප්‍රශ්නයන් ඒගොල්ලොත් එක්ක සුවඳශීලී වෙන්න ඕනේ කියන ප්‍රශ්නය හිතවත් නැති මිනිස්සු ප්‍රශ්නයන් ඒගොල්ලෝ අපිට හිතවත් කරගන්න ඕනේ කියන ප්‍රශ්නය එහෙනම් දායකයෝ නඩත්තු කරගෙන ඒගොල්ලන්ගේ වගේ දේවල් කාලා බීලා අපට මේකේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න වෙනවා ලෝකෝත්තර ජීවිතය ක්‍රමානුකූලව අපි තුලින් පිරිහිලා යනවා එහෙනම් මේ කමඨාන එසේ මෙසේ කමඨානක් නෙමෙයි තථාගතයන් වහන්සේ අපට දේශනා කරපු මේ ලබාපු මිනිසත් භවයේ අරියත් බෝධිය වෙනකම්ම භාග්‍යතුන් වහන්සේගේ මඟ පෙන්වීමකින් යුක්ත වූ කමඨානක්. එහෙනම් මේ කමඨාන මේ මොහොතේ ඉඳලාම අපි වඩන්නට ඕනේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා බයිද්දාවා කායේ කායානුපස්සී විරති සමුදය වය ධම්මානුපස්සීවා කායේ කායානුපස්සී විහෙරති එහෙනම් මේ සතර ඉරියව්ව සතර ඉරියව්ව තුලින් බලනකොට ඒක ධම්මානුකූල ප්‍රඥාවෙන් බලන්න ඕනේ මේ හැම නාමයක් රූපයක්ම මට කතාවක් කියනවා ලෝභය හදාගන්න කැමැතිද මානෙනි ලෝභය හදාගන්න අපි උදව් කරන්නම් ද්වේෂය හදාගන්න කැමැතිද මානෙනි ද්වේෂය හදාගන්න අපි උදව් කරන්නම් රාගය හදාගන්න කැමැතිද මාදියා බලලා රාගය හදාගන්න මම උදව් කරන්නම් කියලා මේගොල්ලෝ අපට ආරාධනාවක් දෙනවා. එහෙනම් මේ නාම රූප හැම එකක්ම අපට දෑත් වට්ටි දීලා ආරාධනා කරනවා. කෙලෙස් අදාගෙන ඇලින් ගැටීම් ඇති කරගෙන නැවත නැවත අපිත් එක්කම ඉපදිලා මේකෙම ඉන්න කියලා. හැබැයි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගොඩාක් ප්‍රඥාවන්තයි. එයා මේක ධම්මානුපස්සීවා කියන ධර්මානුකූලව දකිනවා. මේ හැම කෙනාම අපට උදව් කරනවා. අහුවෙන්නේ නැතු ඉන්න. හැම කෙනාම අපට පීඩ වෙනවා ಗುಣධර්ම වඩන්න. එන හැම දෙයක්ම බේරීමට කමටානම් හැම දෙයක්ම නිවීමට දුකට හේතුවක්. එනම් මේ ධර්මානුකූලව දැකලා මේ හැම දෙයක් තුළින්ම තථාගතයන් වහන්සේගේ නිර්වාණ මාර්ගය දැකලා අපි මේ සතර ඉරියව්ව බහිද්ධාවා කියන බාහිර ලෝකයෙන් දැකලා වඩනවා නම් අපිතරම් ශ්‍රේෂ්ඨ මිනිසෙක් මේ ලෝකේ නැහැ. අපිතරම් තථාගතයන් වහන්සේගේ සරණ ගිය කෙනෙක් නැහැ. එහෙනම් අද ඉඳලා මේ මොහොතේ ඉඳලා මේ තප්පරේ ඉඳලා අපි මේ සතර ඉරියව්ව නිසා අපේ ආයතනය දුස්සීල වෙනවා මේ සතර ඉරියව් නිසා අපේ සිත අපිරිසිදු වෙනවා එහෙනම් මේක අවබෝධයෙන් අදන්න ඕනේ ඇසකන දිවනාසය සමසිත පටවියාපෝ තේජෝ වායෝ කියන සතරමා භූතයත් එක්ක ගනුදෙනු කරනකොට මේ සතරමා භූතයගේ නිර්මාණය වෙච්ච නාම රූපත් එක්ක ගනුදෙනු කරනකොට මේ සතර ඉරියව්ව තුළින් කෙලේශ ධර්මයන් ධර්මකාරණා ඉදිරිපත් කරගෙන කුසල් අකුසල් අදාගෙන භවයේ යන්න සැප විඳින්න දුක් විඳින්න හේතු හදා ගන්නවා මේ අවබෝධය තුළින් මේක නිරෝධ කරන එක තමයි මේ කමඨාන තුළින් තථාගතයන් වහන්සේ දේශනා කරන නිර්වාණ පණිවිඩය. ඒ විතරක් නෙමෙයි බාහිර ලෝකයේ මේ සෑම නාමයක් රූපයක් තුළම තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. එහෙනම් මේ සතර ඉරියව්ව මේ බාහිර ලෝකයේ තියෙනවා. එහෙනම් බාහිර ලෝකයේ මේ ඉරියව් තුළින් අපේ ඇස කන දිව නාසය සමසිත කැළඹෙනවා නම් අපි තුල වෛර, ලෝභ, දේශ, මෝහ, රාග ඇති වෙනවා නම් අන්න බාහිර ලෝකේ අපට දෑත්පත්ටි දීලා වරද කරන්න ආරාධනා කරනවා කෙලෙස් නිර්මාණය කරගන්න ආරාධනා කරනවා අපි එකෙන් බේරෙන්න ඕනේ ඒ දෑත්වට්ටිය ගන්න එපා ඒගොල්ලන්ගේ ආරාධනා පිළිගන්න එපා ඒ නාම රූප වලට ඒ ඒ ඉරියව් වලට ඉන්න දෙන්න ඒගොල්ලන්ට කැමැති නාම රූප හදාගන්න දෙන්න කැමැති කැමැති විදිහට කටයුතු කරන්න දෙන්න කිසිම දෙයකට කැළඹෙන්න එපා. කිසිම දෙයක් තමන්ගේ කරගෙන ඒක නඩත්තු කරන්න යන්න එපා. එහෙනම් අද ඉඳලා දුස්සීල භික්ෂුව අපට ප්‍රශ්නයක් නෙමෙයි. දුස්සීල දායකයා අපට ප්‍රශ්නයක් නෙමෙයි. සේනාසනවල අඩුපාඩු ප්‍රශ්නයක් නෙමෙයි. ගම ප්‍රශ්නයක් නෙමෙයි. අපි ඉන්න පරිසරයේ ප්‍රශ්නයක් නෙමෙයි. කුටි ප්‍රශ්නයක් නෙමෙයි. අපට පින්ඩපාතේ ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් මේ හැම දෙයක්ම අද හිඳලා අපට ප්‍රශ්නයක් නෙමෙයි මේ ඔක්කොම බාහිර ලෝකයේ තියෙන ප්‍රශ්න. එහෙනම් අපට මොනවා හරි දෙයක් වළඳන්න හම්බෙනවා නම් ඒක වළඳලා අපි සන්තෝෂ වෙනවා. කොහේ තැනක වැටිලා ඉන්න තියෙනවා නම් එතන වැඩ ඉන්නවා. කවුරු ඇවිල්ලා මොනවා කිව්වත් ඒ කියන මිනිස්යාගේ ප්‍රශ්නේ අපේ ප්‍රශ්නයක් නෙමෙයි අපි ආක බලාගෙන ඉන්නවා. එහෙනම් අද හිඳලා අපේ සලායතන අපි පරිස්සම් කරගනිමු. අද ඉඳලා අපේ සලායතන තුලින් ධර්මය වඩමු. එහෙනම් බයිද්දාවා කායේ කායානුපස්සේ විහෙරති බාහිර ලෝකයේ තියෙන සතර ඉරියව්ව අපේ කයට අනුව බලලා මේ අපේ බඹයක් විතර උස තියෙන කය තුළින් නිර්මාණය වෙන ධර්මතාවයන් මේ සතර ඉරියව්වට අනුව බලලා අපේ වැඩ නිමා කරගන්න අවශ්‍ය කටයුතු කරමු. මේම අපි කටයුතු කරනවා නම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා නචකින්චි ලෝකේ උපාදීයති. එහෙනම් මේ ලෝකේ කිසිම දෙයක් යට ඉපදෙන්නේ මොකද මේ ලෝකයේ කියන වචනය පෘථිවි තරලයේද, දිව්‍ය ලෝක තරලයේද, බ්‍රහ්ම ලෝක තරලයේද, പ്രേත භූත තරලයේද කියලා බැලුවාම තථාගතයන් වහන්සේ මේ දෙතිස්මා තරලයෙන් එක තරලයක්වත් මෙතන මේ ලෝකය කියන වචනයෙන් අන්තර්ගත කළේ නැහැ, නිර්වචනය කළේ නැහැ. තථාගතයන් වහන්සේ මේ දේශනා කරන්නේ 33 වෙනි ලෝකය ඒ 33 වැනි ලෝකය මේඝාලෝක මණ්ඩලයේ දෙතිස්මා තලයටම අහුවෙන්නේ නැති එකක්. ඒක ඒ ඒ පුද්ගලයාගේ ප්‍රඥා මට්ටමට අනුව, කෙලෙස් මට්ටමට අනුව, ධර්ම මට්ටමට අනුව එයාට කියලා ලෝකෙට පේන්නේ නැති, පියවි ඇසට පේන්නේ නැති, මනකල්පිතව ලෝකෝත්තරව ඇදෙන ලෝකයට තමයි මේ කතා කරන්නේ. නචකින්චි ලෝකේ උපාදීයති. ඒ ලෝකයේ කාටවත් පේන්නේ එයාට විතරයි පේන්නේ. එහෙනම් ඒ තමයි මේ නාම රූප දෙදියා බලනකොට එයාට සතර සටිපට්ඨානය පේනවා නම් ඒක එයාගේ ලෝකේ තියෙන ධර්මයන්. මේ නාම රූප දිහා බලනකොට පටිච්ච සමුප්පාදය පේනවා නම් එයාට පේන ලෝකය ඒක එයාගේ ලෝකය. ඒ වගේම මේ නාම රූප දිහා බලනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයට විනිවිද පේනවා නම් ඒක එයාට පේන ලෝකය. මේ නාම රූප දිහා බලනකොට චතුරාර්ය සත්‍ය ධර්මය පේනවා නම් ඒක එයාට පේන ලෝකය. හැම දෙයක්ම කමඨාන් කියලා පේනවා නම් ඒක එයා හදාගත්ත ලෝකය හැම දේ තුලින්ම එයාට නිර්වාණ කමඨාන පණිවිඩය පේනවා නම් හැම දේ තුලින්ම තථාගතයන් වහන්සේගේ 84000 දකිනවා නම් ඒක එයා හදාගත්ත ලෝකය සෑම නාම රූප සංඥා සංස්කාර ධර්මයක් තුලින්ම එයාට අභිධර්මය පේනවා නම් චෛතසික 121ක්ම එයාට වැටෙනවා නම් ඒක එයා හදාගත්ත ලෝකය ඒ වගේම තමයි මොන නාම රූපේ දැක්කා වාම කැළඹෙනවා නම් මොන නාම රූපේ දැක්කාම රාගයේ කාමයේ අවිස වෙනවා නම් මොන නාම රූපේ දැක්කත් මොන වන්න ගන්ධ රස ඕජා දැක්කත් අපට වහාම වෛරය ඇති වෙනවා නම් ලෝභය ඇති වෙනවා නම් ඒක යාදාගත්ත ලෝභකය. එනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ බඹයක් විතර තියෙන මේ කයට අනුව මේ සතර සටිපට්ඨානය වැඩුවාම කයේ තින කෙලස් ටික නිරෝධ වෙලා යනවා මේ සියලුම නාම රූප වලින් මේ නාම රූප වල තියෙන සතර ඉරියව්වෙන් ඇස කන දිව නාසය සමසිතට කිසිම කෙලෙසයක් ඇති නොවෙන්න ඒක තුලිනුත් මේ සතර කමඨාන වඩන්න පුළුවන් නම් එයාගේ ලෝකය සුනුවිසුණු වෙලා යනවා එයාගත්ත මානසික ලෝකය විනාශ වෙලා ගින් තථාගතයන් වහන්සේගේ ලෝකයට ඇතුල් වෙනවා තථාගතයන් වහන්සේගේ ලෝකය තමයි නිර්වාණ තරලය. ඒක තියනවාද කියලා අහුවාම ඔව් කියලා කියනවා. ඇත්තටම තියනවාද කියලා අහුවාම නැහැ කියනවා. එහෙනම් ඒ ආර්ය ශ්‍රාවකයා තමන්ගේ වැඩ නිමා කරගෙන බාහිර ලෝකයේ කර්මය නැවත්තලා එහෙනම් තමනුත් නැවතිලා තමන්ගේ ලෝකෙත් නැවතිලා එහෙනම් එහාට කියලා ලෝකයක් ඇදිලා තිනවා. ඒක තමයි ආර්ය ලෝකයා ඉපදිලා ආර්ය ජාතිය ඉපදිලා එහෙනම් නැචකින්චි ලෝකේ උපාදීයති. එහෙනම් අපට කාම ලෝකයක් ඉපදෙන්නේ නැහැ. ලෝභ ලෝකයක් ඉපදෙන්නේ නැහැ. ද්වේෂ ලෝකයක් ඉපදෙන්නේ නැහැ. අපි තරහකින් ඉන්නවා නම් කොයි ලෝකෙ දෙන්නේ? අපි හදාගත්ත ද්වේෂ ලෝකේ අපි ජීවත් වෙනවා. අපි ලෝභ ලෝකේ ඉන්නවා නම් අපි හදාගත්ත ලෝභය තුල ජීවත් වෙනවා. එහෙනම් අපේ රාගය ඇති වෙලා රාගය නැවත නැවත මෙනෙහි වෙනවා. රාගය අවිසිලා සිත පුරාම රාගයෙන් පිරලා නම් අපි හදාගත්ත රාග ලෝකේ අපි ජීවත් වෙනවා. ඒ ලෝකේ తాවකාලික ඉපදිලා ඒකේ පුරවැසිභාවය අරගෙන එහෙනම් මේ විදියට අපි මේ ලෝකයේ ජීවත් වෙන සෑම තප්පරය ගානේ සෑම මොහොත ගානේ අපි මනක්කල්පිත ලෝක හදා ගන්නවා. ඒ ලෝක දස අකුසල් වෙන්න පුළුවන්. දෙතිස් කතා වෙන්න පුළුවන් දසමාර සේනාවට අනුබද්ධ වෙලා යම් යම් අසත්පුරුෂ ගුණධර්ම වෙන්න පුළුවන් එහෙනම් මොන දේ අදාගත්තත් ඒක නිවනට අදාළ නැත්නම් හිතාගන්න අපි අදාගත්ත ලෞකික ලෝකේ අපි ජීවත් වෙනවා ඒ ලෝකේ අපි නඩත්තු කරනවා එහෙනම් යම් යම් අයගෙන් පරිගන්න අපි ගොඩාක් පෙරම් පුරාගෙන ඉන්නවා අපි පිටිපස්සෙන් යනවා හැම භවෙම ඉන්නේ වෛර ලෝකයක, ద్వේෂ ලෝකයක. මේ විදියට අපි අදාගත්ත ලෝක අපි හැමදාම නඩත්තු කළා. ඒ ලෝකවලට වැඩ කළා. ඒ ලෝක සංවර්ධනය කළා. ඒකේ පුරවැසිභාවය අරගෙන ඒ පුරවැසියා රජකම අරගෙන එයා අඟුලිමාල වගේ මහා දරුණු වෛර ලෝකේ රජවරු බවට පත් වුණා. එහෙනම් මේ කමඨානට අනුව බාහිර ලෝකයේ ඇතිවෙච්ච නාම රූප වලින් අපට කිසිම ප්‍රතිචාරයක් නොලැබෙන්නට නම් කිසිම දෙයකින් අපට කෙලෙස් ධර්මයක් ඇති නොවෙන්නට නම් අපි මේ සතර ඉරියව්ව තුළින්ම පරිසම් වෙන්න ඕනේ අපේ කය තුළින් ඇතිවෙනා වූ සතර ඉරියව්ව තුළින් පරිසම් වෙන්න ඕනේ මේ විදිහට පරිස්සම් වෙලා මේ සෑම නාම රූප සංඥා සංස්කාර ධර්මයක් පිළින්ම කායේ කායානුපස්සී විහෙරති එහෙනම් කයට අනුව මේක බලනවා නම් කයට තියෙන ධර්මතාවයට අනුව අපි බලනවා නම් ඒ කාන්ත වශයෙන්ම මේ මිනිසත් භවය අවසාන භවය බවට පත් වෙනවා එහෙනම් මේ කමඨාන මේ නිර්වාණ පණිවිඩය අපි ලබාපු මිනිසත් භවයේ අපට අවසාන කමඨාන වශයෙන් පත් කරගන්න පුළුවන් අපි ශ්‍රවණය කරන අන්තිම ධර්ම දේශනාව බවට පත් කරගන්න පුළුවන් එහෙනම් අපේ ජී මට්ටමට අපි අදාගත්ත ලෝකවලට මේ තප්පරේම සාදුකාරයක් දීලා අපි පාංශකුල දෙන්න ඕනේ මං අදාගත්ත වෛර ලෝකයට පාංශකුල දෙනවා මං අදාගත්ත රාග ලෝකයට පාංශකුල දෙනවා මං අදාගත්ත ලෝභ ලෝකයට පාංශකුල දෙනවා සියලෝම දෙනා මරණයටපත් කරලා බොම දාණය කරනවා කිසිම ලෝකයක් අද ඉඳලා මම නඩත්තු කරන්නේ තථාගතයන් වහන්සේ ජීවත් වෙන ඒ සද්ධර්මයෙන් පිරිච්ච නිර්වාණ ලෝකයට සමවැදිලා තථාගතයන් වහන්සේත් එක්ක මං ජීවත් වෙනවා. ඒ ලෝකයක් මේ ලෝකෙම තමයි තියෙන්නේ. මේ නාම රූප වලට අවු වෙන්නේ නැතුව, ලෝභ දේශ මොහ වලට අවු වෙන්නේ නැතුව, මෛත්‍රියෙන් පිරීලා, මා කරුණාවෙන් පිරීලා මේ ලෝක සත්‍යයේ සිතට කයට දුක් දෙන්නේ නැතුව සෑම මොහොතක් තුළම තථාගතයන් වහන්සේගේ ගුණ සජ්ජායනා කරගෙන සෑම සෙනෙයක් ගානේ උත්තරී මනුෂ්‍ය ධර්ම ගුණ ධර්ම වඩාගෙන විනයට අනුව සීලයට අනුව ජීවත් වෙනවා නම් එයා එක ලෝකයක ජීවත් වෙනවා ඒ ලෝකෙට බිලා බැලුවාම සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉන්නවා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඉන්නවා තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ කරනවා අසෝමා ශ්‍රාවකයන් ගස් යට වාඩි භාවනා කරනවා විශාල සෝවාන් සකු르දාගාමි අනාගාමි සංඝයා සාදුකාර දිදී බණහනවා මොනතරම් සුන්දර ලෝකයක් අපි නිර්මාණය කළාද මේක මානසිකත්වයේ තුලින් ඇතිවෙනා වූ සම්මා දිට්ඨිය මේ සම්මා සති ලෝකයේ විනය්‍ය ලෝකයේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එම එනම් සම්මා සති ලෝකයේ කියලා ඒ ධම්මපදයේ සඳහන් වෙන මොකද්ද මේ ලෝකය සම්මා සීයෙන් ඇති වෙන කිසිම ක්ලේශයක් නැති තථාගතයන් වහන්සේලා ජීවත් වෙන ආර්යමා සංඝරත්නයේ ජීවත් වෙන ධර්මානුකූල ස්වභාවයට තමයි මේ සම්මා සති ලෝකය කියලා කියන්නේ විනය්‍ය ලෝකය කියලා කියන්නේ විනයානුකූලව අදාගත්ත ලෝකයක් එහෙනම් සීල ලෝකය කියලා කියන්නේ සීලානුරූපීව අදාගත් ලෝකයක්. එහෙනම් සත්පුරුෂ ගුණ ධම්ම ලෝකය කියලා කියන්නේ අපි උත්තරේ මනුෂ්‍ය ධර්ම වලින් අදාගත් ලෝකය. කවුරු කොයි විදියට හිටියත් මම යාට ආගන්තුක සත්කාර කරනවා. මොනතරම් දුස්සීල වුණත් වැඩිහිටිභාවයට මම වන්දනා කරනවා මොනතරම් අඩුපාඩු තිබුණත් ඒ අඩුපාඩු හැම එකක්ම අඩුපාඩු නෙමෙයි කියලා හිතාදාගෙන මම ඉදිරියට කටයුතු කරනවා අන්න මේ මානසිකත්වය අපට ඇති වෙනවා අපි තථාගතයන් වහන්සේගේ ලෝකේ ජීවත් වෙනවා මේ වගේ ಗುಣධර්ම වලින් අපට කටයුතු කරන්න පුළුවන් නම් හැම දෙයක්ම ඉවසිලිවන්තව කටයුතු කරන්න පුළුවන් නම් හැමදේම තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා කළා වගේ කළනවා නම් ඒ හැම දෙයක්ම ඒ ලෝකේ අපි ජීවත් වෙනවා වෙනවා හා සමාන වෙනවා. එහෙනම් අපි තුල තියෙන ගොඩාක් දුස්සීල අසත්පුරුෂ ලෝක හැම දෙයක්ම අපි විනාශ කරලා දාන්න ඕනේ. ඒ ලෝක හැම එකටම පාංශකුල දීලා භූම දාණය කරලා දාන්න ඕනේ. එහෙනම් ලෝභය, ද්වේෂය, මෝහය, රාගය, වෛරය කියන කිසිම ලෝකයක් අදින් පස්සේ අපට තියෙන්න බෑ. එක ලෝකයක් තියෙනවා. ඒක සම්මා සතියෙන් අදාගත්ත ලෝකයක්. ඒක තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් අදාගත්ත ලෝකයක්. එහෙනම් මේ ලෝකය කරන කොටගෙන අද ඉඳලා අපි තථාගතයන් වහන්සේගේ සරණ යමු. උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ සරණ යමු. ඒ ආර්ය උත්තමයන් වහන්සේලා ජීවත් වෙච්ච ඒ ලෝකයේ සරණ යමු. එහෙනම් මේ තප්පරයේ ඉඳලා මේ කමඨාන අපි පිළිපදිමු. මේ නිර්වාණ ධර්ම දේශනාව අපේ අවසාන ධර්ම දේශනාව වශයෙන් පිළි අරගෙන අද ඉඳලා මේ ධර්මයට අනුව අපි ජීවත් වෙමු. සෑම මොහොතක් ගානේ තප්පරයක් ගානේ මේක කමඨාන පසෙන් වඩමු. එහෙනම් මේ ලබාපු මිනිසත් භවය අවසාන භවය බවට පත් කරන්න, ಗುಣධර්ම වලින් පරිපූර්ණ කරන්න, ප්‍රඥාවෙන් පරිපූර්ණ කරන්න, අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න. ඒකාන්ත වශයෙන්ම මේ ධර්ම දේශනාව කමඨාන අප සියලු දෙනාටම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න. ඒ වගේම තමයි මේ කමඨං හැම එකක්ම කොච්චර මේ විඥාණයට ආගත්තාන් මේ විඥාණයේ මේවා කොච්චර තැම්පත් කරගත්තාන් මේවා අමතක වෙලා යනවා සිත කැළඹිලා නිසා අපි දන්නවා කැළඹිච්ච සිතට මොනවා දැම්මත් ඒක විසිරලා යනවා ඒත් විසිරලා යන්නේ ඒකට වැඩිලා එහෙනම් වැඩිලා විසිරෙනකොට යමක් තැම්පත් වෙනවා කොච්චර විසිරුණත් මේකේ මේ ධර්මතාවයේ තියෙනවා එහෙනම් සිත නිවන්න නිවන්න රැඳෙන ප්‍රමාණය වැඩි වෙනවා අවබෝධ වෙන ප්‍රමාණය වැඩි වෙනවා වැඩෙන ප්‍රමාණය වැඩි වෙනවා එහෙනම් මේ වස්සාන කාලය තුළ සතර සටිපට්ඨානයේ කමඨාණයෙන් පරිපූර්ණත්වයේ ලබන්න නම් ಗುಣධර්ම වලින් පරිපූර්ණත්වයේ ලබන්න නම් වස්සානයේ අවසානයේ අරියත් බෝධියෙන් පරිපූර්ණත්වයේ ලබන්න නම් අපි මේ සෑම මොහොතක් ගානේ අපි මේ සිත නිවා ගන්නට ඕනේ සිතේ වේගය අඩු කරන්නට ඕනේ සෑම තප්පරයක් ගානේ භාවනාන යෝගිව සීය පවත්තලා සිතේ තරංග අඩු කරන්නට ඕනේ. එහෙම කරන්න පුළුවන් නම් මේ ධර්මතාවයන් රැඳෙන ප්‍රමාණය වැඩි, රැඳෙන ප්‍රමාණය වැඩි නම් මෙනෙහි කරන ප්‍රමාණය වැඩි, මෙනෙහි වෙන ප්‍රමාණය වැඩි නම් වැඩෙන ප්‍රමාණය වැඩි, වැඩෙනවා වැඩි නම් නිමා වෙන වේගය වැඩි, නිමා වෙන වේගය වැඩි නම් මේ භවය ඒකාන්ත වශයෙන්ම අවසාන භවය, පිරිනිවන් පාන භවය එහෙනම් අද ඉඳලා සිත නිවා ගනිමු සංවර වෙමු. මේ බඹයක් විතර උස තියෙන කය තුල සතර ඉරියව්ව පිළිබඳ සිය පීඨවලා ලෝභ දේශ මොහ රාග වෛර නිරෝල් කරමු. ඒ විදිහටම මේ නාම රූප පිළිච්ච ලෝකයේ තුල ඕනතරම් සතර ඉරියව්වකින් මේ කෙලෙස් ධර්මයන් නිර්මාණය වෙනවා ඒ එකකටවත් අවුෙන්නේ නැතුව අපි අදාගත්ත සම්මා සති ලෝකයේ තුල ජීවත් වෙමු සද්ධර්මානුකූලව ජීවත් වෙමු සෑම තප්පරයක් ගානේ තථාගතයන් වහන්සේගේ සුළඟිල්ල අල්ලාගෙන භාග්‍යතුන් වහන්සේත් එක්ක මේ ගමන යමු ආර්යමා සංඝයාත් එක්ක මේ ගමන යමු අපි නිතරම ජේතවනාරාමේ වැඩ ඉන්නවා තථාගතයන් වහන්සේ මට පේන දුර ඉන්නවා එහෙනම් ආර්යමා සංඝරත්නය මා ළඟ ඉඳගෙන කමටහන් දෙනවා උදව් කරනවා හරියත් වෙන්න මේ මානසිකත්වය තුළින් ඒ සද්ධර්මානුකූලව අදාගත්ත ලෝකයේ සන්තෝෂෙන් ජීවත් වෙලා තපස්සුවේ විඳිමින් අපි අපේ වැඩ නිමා කරගනිමු. එහෙනම් මේ කමඨාන ධර්ම දේශනාව, අවවාදී අනුශාසනාව, තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩය ඒකාන්ත වශයෙන්ම මේ භවයේ අවසාන භවයේ වෙන්නත් අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්නත් අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙමු.